පහළ වෙන්නේ නැහැ සම්මිය පහළ වෙන්න අනිවාර්ය ප්‍රථමෝද්දී තමයි ගන්න කෙනකින් අහන්න තමන්ට කතාවකත් ඒ ක්‍රමයේ ස්වයම්බුව පහළ වෙන්නේ මේකයි මධ්‍යම ප්‍රතිපදා මේකයි ගලව මාර්ගය කියලා අපි හිතන්නේම පිටකොට ගිය තැනට. ඔව් නේ කොයි වගේ කෙනෙක්ද කියලා කියන්නේ. අර කතාව. පංචකෝෂය කියන්නේ ධර්මයට ඇහිච්ච දෙයට ඉතින් මේ පරිතෝගෝෂය දැන් අපි දැන් මෙතෙක් කල් අයිඩෙන්ටි නිවුටන් මේ ආගමනිස්ස කියවදී ආගෙන ගිහිල්ලා නැති ඒකෙන් තමයි වෙලා තියෙන්නේ. දැන් ඒ වෙනුවට ඒක හරි නෑ කියලා දන්නවනේ වෙන කෙනකින් අහන්න. කවදා හරි කෝල්ලක උකුරුල්ලක කොට්ටුවා ගිහිල්ලා කේල් ගහට කොටන දවසේ එනකන් පැටලව ගන්න දවසේ වෙනකන් ඉතින් පරිතෝගෝෂය තමයි. එහෙම මම සුපර් මාකට් එකේ නෑ. ඒක නේ මම හිතුවා ඒ කියන්නේ ටර්මිනොලොජි එකක් කියලා නිකන් හතුන් හස් එහෙම එකක් නෙවෙයි. අර්ථකෝෂ කියලා කියන අනුන්ගෙන් අසන ලද. ශ්‍රාවක කියන නම තියෙනවා. ශ්‍රාවකත්වය. කවදාක සම්බුව භාවනා ක්‍රමයේ හෝ මධ්‍යම ප්‍රතිපදාවේ එන්නේ එන්නේ ඒක කවුරු හරි මෙන්න මේක කරලා බලපන් කියලා ඇහිලා ඒක අදාහගෙන කළොත් අනාහරි. අහුවේ නරක දෙයක් නම් අනිවාර්යයෙන් මේ යනවා යනවා. නරක කියන කේජයක් නෑ. වුණා ඒ මනසගේ දෝෂ නෙවෙයි අහලා බාරගත් එකයි කියන්නේ කියන්නා ගෙතේ ජීවත් තාන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කියන්නේ. ඉතින් අපි නිතරම දැනගන්න ඕනේ දැන් ඉන්නේ කාට නැත්තම් ඒකට හේතුව ගත්ත ඔපිනියන් ගත්ත ලෝයේ වැරදි. දැන් මේ ලෝයේ මාර්ගය. වෙන ඔපිනියන් එකක් ගන්න. ඒකල කියලා හරි පාරට යනකම් අසරණ යනාතයි ආය මොනවා කරන්නේ අපි සතර දනා වූයේ අපි අතරන වෙලා වගේ මට හිතෙන්නේ හාමුදුරුව නේ කියලා ඉතින් කීයද කීයක් නේද 200ක් විතර තමයි අනාතයි කවුරුහමෝ කියලා කියන්නේ මම කියන්නේ මගේ එක කරපන් කියලා මෙන්න මෙහෙම රූදුවක් මේ ජීවිතේ කියන්නේ මෙහෙම හෙට්ටුවක් ජීවිතේ තියෙන්නේ හරි දැන්න ගියොත් අන්තන්නේ කියලා නිකන් හිල්ලා විලා හරියන්නේ ඒ සඳහා කාය ජීවිත නිර්පේක්ෂව ඊයේදෙන. ඒ නිසා දෙවන්නේකට කියන්න බෑ උඹ හරි පාඩේ පරයන් උඹ පාඩේ කාදක් කියන්නේ. මොකද අපි දන්නෙත් නෑ තාම. කොයි එකද යන්නේ මේ ආශ්‍රය ගහලා තියෙන හොඳ අස්සේ කොට ඔට්ටුව දාලා තියෙන දන්නේ නෑ. අස්සේ වැඩ කෙරුවොත් හොඳයි. වැඩ කෙරුව නැත්තම් ඉතින් පාන් කන්න දෙන්න දාන්නේ ටිකක් ඔට්ටු පොලේ ඉතින් යන්නයි. ඒ මුළු කීපේ මෙච්චරයි ඒක ඒක ගහන ඔට්ටුට ඇහුවොත් කොයි ආම්දුවක් දන්නේ ආම්දුර ගොඩාක් ඉන්න ලෝකේ එතන ඒක අනිත් කරන අනන්ත පුද්ගලික මතය කීයට දෙකීයක්ම ස්වයම්බුවන් ඒ කියන්නේ Taman සිලෙක්ට් කරන එකන ඒ Taman මේකයි මම මේ සඳහා අල්ලන්නේ මේ පෙරක දූගයි කියන එක මේ මහානායතු ආදි බවත් ඒක. ධාරිතන්ට යනකම් ඒක සොරි තමයි. අනිත්‍යස්තනාන්තේ විභව තණ්හාව. මට භව තණ්හාව නම් තේරුණා. භව තණ්හාව තේරුන්නේ නැහැ. භව තණ්හාව කියලා කියලා තේරිච්ච කිව්වොත් මම කියන්නම් කොහොමද? අනිත්‍යස්තනාන්තේ කාම තණ්හාව ගැන කිව්වා. ඒකට කාමයන්ගේ ඒවත් ආසාව. භව තණ්හාව කියලා කියන්නේ අර සමුන් වේ කියලා වෙලානේ. ඒ සංඛාවල් ඒ කියන්නේ කාම තණ්හා වර්තමානයේ නම් තියෙන්නේ භව තණ්හා කියන්නේ කාලය සහ දේශය අනුව පැතිරලා තියෙනවා. එතකොට භව. තණ්හාව කාලය සහ දේශය අනුව පැතිරිච්ච ගමන් භවය වගේ. භවය කියලා කියන්නේ පැතිරෙන දෙයක්. වර්තමානයේ තියෙන දෙයට කාම ගුණ කියලා කියනවා. මේ මේ දෙකේ නේද? මේ ආත්මය අපි විඳිනවා. ආත්මය මේ චිත්තක්ෂණය. චිත්තක්ෂණය රූප බලනවා නම් සද්ධාන ඒව කාම ගුණ. මේ අනුව මම හෙට මෙහෙම කරන්න ඕනේ අරයට මේක දෙන්න ඕනේ මෙයාට මේක දෙන්න ඕනේ කාලය සහ දේශය අනුව ප්‍රදර්ශන කරනවානේ ඒකත් අහුවෙන්නේ එතකොට බව බව ඒ කියන්නේ ඒක පැතිරීමන තමයි භවය කියන්නේ මේ වර්තමානයේ තියෙන දේ අනුව තියෙන තකතිරුකම අනුව මේක වැඩි කරන්න ඕනේ කාර්යයට දෙන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා අපි ජාලයක් හදාගන්නවානේ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ ජාලයේනේ ඒක භවය ඒක වරදිනකොට ගේන්ති අර ගන්නකොට විභව වෙනවා ඒක අපි හිතන්නේ ඔය කලින් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විභාග කියලා කියන්නේ ඊළඟ ආත්ම මොන නෙමෙයිද? මේ මේ අපි අපි මේ මායාවක් හදා ගන්නවා කාලය සහ දේශය කියලා. කාම ගුණය කාලය සහ දේශය කරනවා අපි කැපැසිටි එකක් හදනවා. ඉතින් හිතේ. අද කරන්නේ කියලා දැන් හෙට මම මෙහෙම කරන්නම් කියලා ගියාට පස්සේ කවුරු හරි පොල්ලක් දානවනේ කිතින්. ස්වභාවයෙන් හරි පොල්ලක් වැඩි තාම ඌ කන්න ඕන මරන්න ඕනක තමයි මාව කෑවේ මෙච්චර ලස්සන දැල්තම මෝ කෑවනේ කියලා. අර ද්වේෂය එන්නේ ඇත්තටම කාම ගුණයේත් එක්ක නෙමෙයි. බාධාවත් එක්කයි යන්නේ. භවයේ Taman හදපු සරසමට ආපු බාධාවට විභව තණ්හා වෙලයි කියන එකට අම්මා මොහො පේන්නේ මරන්න පුළුවන් කන්න පුළුවන් හරි ලස්සනයි ඒකයි ඒකනේ අපි චිත්‍රපටියක් බලනවා නම් ෆුල් ඇක්ෂන් පැක් තියෙනවා පුළුල් තිරේ තියෙනවා විචිල්ලයක් කරලා බලන්නේ මොනවද වෛද්‍යයක් තියෙනවා මම තියෙනවනේ කෙල්ලෙක් ඉන්නවනේ මල් ගහක් තියෙනවා මේ ටික තියෙනවා චිත්තපටි අංග හම්බුනේ ඉතින් බහේ මේ මොහොතේ තියෙන එක බෑ ඉතින් බහේ පතුරවාගෙන මේක පැදුරේලාගෙන තමයි ජීවත් වෙන්නේ ඉතින් පුංචි කාලේ මේක නෑ අපට පුංචි ළමයාට ඒව නෑ ඉතින් ඒ නිසා ඌට භව තණ්හා ඉවරන අනුසේ ඌ ජීවත් වෙන්නේ මේ කාම ගුණේ මත පමණයි එතන පටලවිලි අඩුයි. ටිකක් අය 6 4 තේරෙනවා කියලා කියන්නේ අනේ කුණ්‍යා ගලත මෙහෙ කුණ්‍යා ගත හෙට බැලුවා ඊයේ බැලුවා අම්මා බැලුවා තාත්තා බැලුවා ඒකත් ඔන්න මේක පිළිකාවේ මුල් පැත්තේ වෙනවා වගේ මොන පැත්තෙන් පැතිරෙනවා. ආතන් වාසිය ආයෙත් ගෙනල්ලා වර්තමානයේ නැත කරගන්නවා. කවුරු ඇවිල්ලා මොන જાති ගලතන් කරුවත් එයා දන්නවා මේ වර්තමානයේ බොරු ඒ බොරුව මත ඉන්න ගහන හැම ප්‍රොජෙක්ෂන් එකක්ම බොරු බොරුවගේ අයියා. ඒකට විපව තණ්හාව කියලා කියන්නේ අනවශ්‍ය දෙයක්. ඉතින් වර්තමානයේ ටික ආරසා කරගෙන හිටියොත් සම්මාස කාම ගුණ දැන් පොදුවේ බලන්න කියන්නේ පටවියාපෝතේ ජෝ විදිහට බලන එක. පටවියාපෝතේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා විකලා තියෙනවා. ඒක නැත්නම් ඇහි ඔපේ, කනේ ඔපේ, නාසය ඔපේ, දිවේ ඔපේ කියලා අතරක ක්‍රමයක බෙදලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවට අදාළ වෙන ඇහැ කන දිව නාසය කය ඒ වගේ ජගිරේ තමයි කාමගුණ කියන්නේ. පොදුවේ බලන්න. පොදුවේ බැරිලක් නැහැ කාමගුණ. කාමගුණේ පවතින එකම ඩයිමන්ෂන් එක මම දැන් හිතන. නෑ නෑ පොදුවේ කියලා කියන්නේ ඇහි ගැන බලනවා නම් ඒක තමයි තේරෙන්නේ. නෑ නෑ කන එහෙම නෑ. නෑ නෑ මේක නීරස බලන්න හැමදේම පොදුවේ බලන්න කියලා ඒක choicelessly බලන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ කියේ පොදු ලක්ෂණය පෞද්ගලික ලක්ෂණ කියනවා. ඒක එකම tier එකයි තියෙන්නේ පෞද්ගලික ලක්ෂණය මාස්ටර් වෙච්ච ගමන් පොදු ලක්ෂණ කියලා කියනවා. ඒ cascading and you fair to fill the first vessel and then what is pouring down. cascading is the පොදු ලක්ෂණ. ඒකනේ පෞද්ගලික ලක්ෂණ පිරෙන්නේ නැතුව ඉන්නේ. ඉතින් ආසල් පසල්දී පැතිකඩ 12 11ක් තියෙනවා 11ම බලන්න. බැලුවට පස්සේ වැටෙන්නේ පොත්ලක් නෙමෙයි. ඒක මාස්ටර් කරන්නේ නැතුව අරකට යන්න වෙන පගාවක් ගාලාවක්වත් ඒ පොත. පෞද්ගලික ලක්ෂණ මාස්ටර් කරන්න පොදු ලක්ෂණ වල. ඒක ඒක නෝම් එකක්. ඒකට කියන්නේ ආප්ත ආප්තෝපදේශ නැත්නම් ඒකට කියන්නේ ඇක්ෂන්ස් මොකක්ද? ඇක්ෂන්ස් මොකක්ද? ඒ ඒවා ආප්ත. එනිසා බුදුහාම කියනවා ආනාපානෙ දැක්කයි කියලා හිතන්න එපා. තව ගොඩක් පැති කරගෙන ඕකම බලපන්. බල බල බල බල ඉන්නකොට ඒ අනිවාර්යයෙන්ම තියෙන මේවා සීන්ද්‍රි වෙනස් වෙනවා. ඒක තමයි ඇබ්ස්ට්‍රැක්ට් කන්සෙප්ට් ප්‍රෙසිපිටේට් වෙන්නේ එතන. අවුල් ලක්ෂණ පොදු ලක්ෂණ යනවා කියන එක න්‍යාය ධර්මයක්. එතනෝ අපි තියෙන බෞද්ධ ලක්ෂණ මාස්ටර් කරන්නේ. එකක් අරගෙන ඒක ඉවර වෙනකම් කරන්නේ. ඒකත් අනිවාර්යයෙන්ම අනිත් එක වෙන දෙයක් පටන් ගන්න. ඒත් පොදු ලක්ෂණ දැනකොට දෙකම එකම කන්වර්ජ් වෙලා තියෙනවා. ඒ ලක්ෂණ හම්බුනේ ලක්ෂණ අපි කියලා තියලා අපිට බලන්න බැරිද? උදාහරණයක් වශයෙන් මොකක්ද කියන්නේ? දැන් අනම්මන සතිය ලක්ෂණ 12ක් තියෙනවා කියන්නේ. ඒ 11 ඉස්සෙල්ලා අපිට කියලා දුන්නාට පස්සේ අපිට හොයන්න බැරිද? ඒක තමයි යෝගාවචරය කරන්නේ. නමුත් ඒවා මැනිෆෙස්ට් වෙන්නේ අපිට ඕන පැටර්න් එකට නෙමෙයි. ඒ ස්පර්ශය ඇවිල්ලා ස්පාක් වෙන්නේ කොයි ස්පාක් එක එනවද නැ දිගටම දිගටි තියෙන්න පුළුවන්. නමුත් ඒ කල්ප ඉවරනකම් හරි බලන්න ඕන කොට ගැතියි. ඒකට නිදර්ශනයක් වශයෙන් පෙන්න කියනවා මේ නිකන් මේ මේ මේ කියන එකට නිදර්ශනයක් වශයෙන් අපි ලෝකේ දිහාවට හැරිලම තමයි හඳ කරකෙන්නේ. හැමදාම හඳ කරගෙන රවුමක් එක රවුමක් එයාවට කරකෙන්නේ. ඉතින් හැමදාම එක මූණ දාන්නේ අපට. හඳ හැම කොයි වෙලාවෙ බලවත් අපිට එක මූණ පෙන්නනවා. මොකද යා රවුමක් කරනකොට රවුම එක සැරයක් තමන්ට කරකෙනවා. ඉතින් ඒ නිසා කොච්චර කල් බලන්නේ හිටියත් හඳේ පිටිපස්ස බැක් කරන්න බැරිද? බැක් කරන්න බෑනේ මේ කියන්නේ මෙහෙමනේ. ඉතින් ඒකෙදි විද්‍යාඥයා කියන ලතා අවුරුදු 40ක් බලන්නේ කියන්නේ. බලයිනකොට දැකලා අවුරුදු 40 ඇතුළේ 105ක දෝලනයක් එනවා. 105ක් දෝලනය කරනවා කියන්නේ මේ පැත්තේ 105 මේ පැත්තේ 105 දැන් 160ක් මැප් කරලා තියෙනවා. හැබැයි අවුරුදු 40ක් ගිහිල්ලා තියෙනවා. එක සැරේ බලපුවම 150ක් ලකුණු හම්බ වෙනවා. අවුරුදු 40ක් යනවා. ඊගාව 110 අල්ලන්න. තවත් ඔක දින අවුරුදු 400ක් විතර වයසට සමහර දෝලන ටිකක් ඔය කාර්බනෝ එන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ ඉන්ෆෙක්ෂන් බලන්න. ඒ කවදා හරි මොහු වෙන හැඩයක් දායි. වෙන නාටකයක් නැතයි. වෙන ජානිකාට එත්තකම්ම ඉන්නේ මේක දිහා සාහතර වෙන්න ඕනේ. උපදිච්ච ළමේ කල්පෙන් හුස්ම ගන්නවා. මේ ෆ්‍රෙෂ්නස් එක තමයි විජිලන්ස් කියන්නේ. ඒක තමයි අප්‍රමාදිකත්වය. අයියෝ ඕක දැකපු හුස්මමයි දැන් ඉතින් ඕකේ මොනවද බලන්නද කියලා දෙක පැත්තකට දාපු ගමන් කොහොමද ඔක්කොම ඉවරයි. ඒ ඒක චිත්තක්ෂණයක අර තේරම අපි කියන්නේ කිරි කලයන් ගොම කඳුලන්. කොච්චර කවග කිරි දෙව්වත් ඒක කඳුලක් ගොම වැටිච්ච ගමන් ඒක කඳුලක් මොත්ස වැටිච්ච ගමන් කිරි කලින් ඉවරයි. ඒ නිසා අපි කරන්නේ අර සම්පූර්ණ හදලා ඒක ඒක දිහට පාත්තාගෙන යන්න බැරි කමක් තියෙනවා. ඊගාට පේන ආනාපාන සමාධිය නිවන් දොරටුව වෙන්නේ ඉතිතියි. ඉතින් ඒකත් බලන්න ඕනේ සම්පූර්ණ අලුත්යක් දෙන්නේ. නමුත් වෙන්නේ අර ටික වෙලා කරන කායික වීර්ය දුර්වල වෙනවා. චෛතසික වීර්ය දුර්වල අපි নানা ආකාර නීති කර්ම හොයනවා. දැන් නැගිටලා ගිහින් ඊගාව ලබන්නේ කොහොමද කියලා. ඉනිසෙන මනුස්සයා නැමේ කොහොමද තව කාරණාවක් විඳින්නක් ඉන්න ඕනේ කියනකොට එයා ද්වේෂනාවක් ඉඳගෙන සංඥාවටත් ඕනේ මගුලක් කරපන් කියලා දැනගෙන ආයෙ සකස් කිරීම කරන්නේ නැතුව මේක දිහාම යෙදී දැදී දැදී බලන් ඉන්නාට කියන බොහොම සුවකේ කීකට හොඳ යෝගාවචරය කියලා. ඒකයි අපිට මේ ඉන්ද්‍රිය ධර්ම අවශ්‍ය කරන්නේ. සම්මාතර මේ වෝකින් මෙඩිටේෂන් වල ඒ කැරක්ටරිස්ටික් නේද? මේකට ආනාපාන සතියේ 11ක් තියෙනවා. Walking meditation. ඕනම දෙයකට ඔය මේ සුතවන්ත සූත්‍රය ශීලවන්ත සූත්‍ර හැම එකේම සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා ලෝකේ තියෙන ඕනෑම වස්තුවකටම ඊළවන් සැක ඒක ඉක්කොයි. ඒක ඒ අගේ තියෙන මැනිෆෙස්ට් වෙන ක්‍රම ඇති උනාට ඒක ප්‍රිය වෙලාවක් තියෙනවා අප්‍රිය වෙලාවක් තියෙනවා ගොරෝසුර දැන වෙලාවක් තියෙනවා සියුම දැන වෙලාවක් තියෙනවා ඒ ටිකම ස්වාමීන් වහන්සේ ඉතින් කොහොමද මේ වේදනාව දුක වේදනාව ළඟ වේදනාව නම් සමුදයන දුක වේදනාව කොහොමද දැනගන්නේ? ආනාපානය කර කර ඉන්නකොට කකුල රිදෙනවා කියලා හිතන්නේ. වේදනාවක් දැනෙනවා. ඉතින් අපි ආනාපානය දිහා බලාගෙන ඉනකොට වේදනාව පැත්තක දිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාව මෙතනදීදී ආනාපානය පැත්තක දිනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වේදනාවක් එක හැපෙන්නේ නැතුව ආනාපානේ බලනකොට වැඩිය බොහොම වටිනවා වේදනාවත් එක්ක හැපෙද්දී බලන එක. සමහරට වේදනාව ප්‍රකටයි ආනාපානේ මුළු ගැන්දිලා. සමහරට ආනාපාන ප්‍රකටයි වේදනාව මුළු ගැන්දිලා. ඉතින් ඒක කියන්නේ වෙන්නේ ආනාපානේ ළඟ වේදනාව දුර. වේදනාව ළඟ ආනාපානේ දුර. ඒ වගේ ශබ්ද වේදනා හිතවිලි හැම එකක්ම එන්නේ අපි ළඟට අපිට අලුත් යමක් කියලා දෙන. ඉතින් අපි ඒව අයින් කරන්න හදනවා. මේක ආනාපානේ වේදනාවක් නෙවෙයි කකුලේ වෙන කොහරි කය වෙන ආනාපානෙ පිළිබඳවත් වෙන්න පුළුවන්. නමුත් මම මේ ගත්තේ ඊට වැඩිය බොහොම ගොරෝසුට අල්ලන්න පුළුවන් එකක්. වේදනාව කියන්නේ බාධා කරන්න එකක් නෙමෙයි පාඩම උගන්වන්න දෙන එකක්. අම වේදනාව නෙවෙයි පුළු පුළුවන් වේදනාව. සමහරවිට පේනවා මේ අතර මේ ඒකට කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ටෝට්ස් කියලා කියනවා, බෑග්ග්‍රවුන්ඩ් පේන් කියලා කියනවා, ෆෝග්‍රවුන්ඩ් පේන් කියලා එක එක නම් දානවා. දැන් බලනකොට කොයි වෙලාවෙත් වේදනාවක් තියෙනවා. ඒකේදී ආනාපානයෙන් බලන්නේ නැරන වේදනාව ඇඟ වී ගන්නවා. ලීන වෙනවා. ඔය පැත්තක වෙලා මුළු ඇදලා තියෙනවා. ආ එතකොට වෙනවා වේදනාව තියෙන දුරස්තයි. අනපනේ ළඟයි. දැන් ඕකටමද බන්ති කිව්වේ අර අයි කොන්ෂස්නස් එකට එනකොට හිත යන්නේ හිත එක හිතන්නේ තියෙන කොන්ෂස් මේවා හය පහට ඒ කියන්නේ ඇහැට එනකොට ඒක ඒ මොහොතට විතරයි. එතකොට ඇහැට එනකොට ඒක ෆෝග්‍රවුන්ඩ් එකේ. ඒ කියන්නේ ආනපාන සතිය තියෙනකොට ආනපාන සතිය ප්‍රෝග්‍රෑම් ඒක දෙක කියන්නේ සමහරලාට ආනපාන සති කරනකොට ඇස්නම් වහගෙන ඉන්නේ අනිත් සද්ද ඇහෙනකොට ඒවා නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. නමුත් අරක ඉස්සරහට එනවා the moment the mind goes there. ඒ නිසා ඉස්සරහට ආපේකමකින් තමයි අපි කතාව වටනගන්නේ. Story come along what is significant. significant. නම හොඳට mindful වෙලා බහිටුවත් අර පිටිපස්සේ තියෙන වෛර නොකර. choicelessly or evenly suspended attention or mm. non-reaction or unnecessary බැලුවොත් පේනවා මේ tapestry එකේ 3 dimension. prominent mm. ඉස්සරහ තියෙන එකක් තිබුණාට අනිත්වක් තියෙනවා ඒක ඇඟේ දාගන්න ඕනේ නැහැ. එකක් විතරක් තිබියන් කිව්වට වෙන්නේ අනේ ඒ ඒ 3D බලන්න නම් සත්‍ය සාමාන්‍ය සත්‍යක් නෑ. ඒක උන්ට ගලේ ගැහුවත් කැඩෙන්නේ නැති සත්‍යක් තියෙනවා අඛණ්ඩ සත්‍යක් වෙන්න ඕනේ. Mm. ඒ සත්‍ය විවිධාංගීකරණය වෙන්න ඕනේ. මේ එකක් අපි කාර් එකක් drive කරනකොට අපි windscreen එක බලන්න ගියාට පුරුදු වුණාට පස්සේ අපිට සයිඩ් කන්නඩිය ටිකක් බලලා windscreen එකට එන්න පුළුවන්. පැත්තේ වීදුරෙන් බලන්න නැත්නම් සයිඩ් කන්නඩිය බලන්න පුළුවන්. නමුත් පටන් ගන්නකොට කියන්නේ යුව කරන්න යන්න එපා. එහෙනම් ඇක්සිඩන්ට් වෙනවා. ඔබ කෙටිම windscreen එක දිහා බලන්න බලන්න. ඔක්කොම දෙනු පුරුදු වෙනවා අපි කොහොමවත් අත්නේ කරන කතා කරලා සිගරට් එකක් දීලා ඒක ස්ක්‍රීන් එකේ අල්ලන්න. Multi task. ඈ මල්ටි ටාස්ක්. <laughs> ඒක ඒක මේ මේ හිතේ ස්වභාවය. හිත කවදා ඒතර පරිවේදාවදී ඒක ඉවෘති. ultimately it becomes just an insignificant yet another thing will come. ඉතින් ඒ වැඩපිළිවෙලේදී වැඩිම හිතේ තියෙන මේකට තමයි වර්ධනය කරනවා කියන්නේ භාවනා කරනවා කියලා කියන්නේ cultivate කරනවා කියන්නේ. cultivation of the mind, capacitization of the mind. It is versatile. You can do, do marvel. පටන් ගන්නකොට දෙන්නේ නැහැ. පටන් ගන්නකොට one thing at a time and that can be. අහුවෙන්න පහුවෙන්න ඒක පුරුදු වුණාට පස්සේ ගයිස් බැයි කාමර කරන දිනම වෙනකොට ඉතින් අපි සිතාවතාවට අපි